සාමාන්‍ය චාරිත්‍රය තමයි බණ කියලා ඉවරෙච්චාම මේ කියනකොට දේවල් පිළිබඳව මධ්‍යම තාන්තර ප්‍රශ්න සහ ප්‍රකාශන වලට ආරාධනා කරනවා. ඒ නිසා මම කරුණාවෙන් ආරාධනා කර සිටිනවා. මේ විදිහට සිවිති කලේශමක් කියන කර්මා කළා. ප්‍රශ්න සූදුපෙන් හෝ ප්‍රකාශන සූදුපෙන් ඉදිරිපත් කරනවා. නමස් අවසරයි මේ ප්‍රශ්න ආරම්භ කරන සමන කරේ නැහැ. මොකද මේ මම කැමතියක් මතුණම හරෝ දෙක තුනක් තියෙනවා නේද මම ඉතින් හොඳයි මම ඉස්කෝලේ ගන්න යනවානේ ඒ ටික ඈ ඉස්කෝලේ ගන්න යනවානේ ඒ ටික ඉතින් මේ ළමයි අතේ එකක් නේ අතේ තියෙන මොකක් නෑ නෑ සින්දු අහන එක කනේ තියෙන මොකද තියෙන කොහොමද මේක ගේම් එක යනවා මේක සින්දු අහන ඊළඟට මං කියන දේ තහගෙන ඊළඟට පොතේ නාඩගමක් ඇමෙනවා. මං ගිහම අවුකන්ද ඒබිලි දුකෝදි මල්ටි ටාස්කින් මම multitasking that is what teachers you know train us to do you know i can do this i can listen to you you ask me any question i can answer you මම ගොඩක් වෙලා ලංකාවේ කොමිට ඉගෙනගත්ත කෙනෙක් නිසා මම හිතනවා මේ ලොකු අපරාධයක් ලෝකෙට වෙලා තියෙනවා මේ ඇත්තෙන්ම ඒගොල්ලන් උත්තරේ දෙනවා තමයි අර කුරුද්දට එක පැක පැකල්ටි 10කට රෝපණය කරගෙන එකක්වත් හරියට ඉගෙන ගන්න නැති එක. ස්වර්ණාන්තික මම ඒක අනුබලයක් විදිහට කිව්වේ ඒක මම සාහසාරත් මොකද කරනවා. දැන් අපිත් කරනවානේ ඔක දැන් මම වැරදි කියන මම තමයි මගේ මම බාහිරඥාල බන් ලෝකෙම අමතක වෙන පුද්ගලයන්ගෙන් නම්බර් 1. ඒ මම දැන් ඇනලයිස් කරනකොට මොකද අමතක වෙන්නේ මේ මල්ටිටාස්කින් ඒ හිතෙන් 10ක් විතර නැගෙන ඉන්නේ මේ කරන වැඩේ 100 නෑ. ඉතින් ඒකත් වෙන සම්බන්ධයි කියලා පාපෝච්චාරණය කරේ. නැත්නම් මේ වගේ දෙයක් බැලුවට පස්සේ අපිට පේනවා අපි කාගේ න්‍යායපත්‍රයට වැඩ කරන රූකඩයක් කියලා. උදේ ඉඳලා හැන්දාගෙනකම් බලන්න. එහෙම නැත්නම් නිදා ගන්න ඉස්සෙල්ලා පොඩ්ඩක් හැරිලා බලන්න. උදේ නැගිටිනකොට යම්නම් පරමාර්ථ වගේක් ඇති කරන තමයි නැගිටින්නේ. නිදා ගන්නකොට බලන්න කොච්චර පස වෙලාද කියන්නේ කිසිම හිතන දෙයක් සිද්ධ වෙලා නැහැ. ඉතින් මේක හරියට කියන්නේ බල්ලෝ කට්ටිය එකතු වෙච්චාම හරියට ලැජ්ජා වෙනවලු මේ මේ අපි මේ බලි දුස්සගෙන නිසා පස්සකට එන්නේ කලිසමක් අදගෙන. ඉතින් හරියට එකතු වෙලා සම්මන්ත්‍රණ පවත්වනවලු. මේ හරි සෞත්‍ය අනික් කට්ටිය වගේ නෙමෙයි අපේ කලිසමක් අන්නේ. බල්ලෝ කලිසම් ගන්න හදන වැඩේ තමයි සිංහලයාගේ නැත්නම් සිංහලයි මනුස්සයන් කෙරෙන්නේ. උදේ පාන්දර අපි නැගිටින්නේ දහසකුත් එකක් ලයිස්තු අපේ කියන්නේ. අන්තිමට රූපයක් දකින්නකොට අපිට මතක නැහැ අපිට මොකද වෙන්නේ. සද්දයක් අහනකොට මතක නැහැ රූපයක් දැක දැක හිතයි කියලා. විවාද්‍යවල නටවල වන්නකොට අපි රූකඩේක ඉන්න අර යට කියන කෑල්ල වගේ. කවුරු නූඩ හොල්ලනවාද කියලාවත් එකෙක් ඉන්නවනම් ඇත්තම කතෝලික මිනිස්සු දෙයයන් ආන්දට හේතු වෙනවා. අපිට එහෙම එකකුත් නැහැ. නිකමටවත් බනින්න දෙයියකුත් නැහැ. ඉල්ලන්න ආවේ. කාගේ ජෙන්ඩාගකට වැඩ කරන්නේ කියලා පොඩ්ඩක් බලන්න. දරුවෝ ඉතින් විශේෂයෙන් කතා කරන්න එපා. වැඩිහිටියෝ ගැන කතා කරන්න එපා. සියල්ල පොදුවේ ගත්තොත් රාජ්‍ය නායකයෝ ඇතුළු සියල්ල දිහා බලන්න කිසිම කෙනෙකුට කියන්න කියලා පිටකොන්දක් මම මේ දේ කරමි කියලා කරන්න පුළුවන් ගැතියක්. ඉතින් ඒකෙදි අපි සෙන්ට්‍රල් ඉකොනොමි එකක් ගැන කතා කරනවා. අවුරුදු 5කට ප්‍රොජෙක්ෂන්ස් ගැන කතා කරනවා. ඒ ඔක්කොම හරියසලා කියනවා දැන් නැත්තම් එන්න අපිට මෙච්චර ගණන් දෙන්න අපි බලන උගන්වන්න මැනේජ්මන්ට් ටෙක්නික්ස් කියන්නේ මොකක්ද කියලා. සෙන්ට්‍රල් ඉකොනොමි කියන්නේ මොකක්ද කියලා. ඉතින් අපි හිතන ඒගොල්ලෝ අපිට උගන්වන්න පුළුවන් තරම් ඉස්සරහින් ඉන්නේ කියලා. උන් අඩු ගානේ බය ලැජ්ජාවක් නැති, සතියක් නැති මම දුස්ස සතු જાතිය. ඒ අපිට උගන්වන්න හදන එකෙන් දහගන්න. උන් ඕන කරලා තියෙන කොහොමද අපි කරකෝල අඹරෝල අර නැලවිලි කතාවෙන් උපමට්ටම් කරන්නේ. බුදු දානන් කිව්වා සිපා පුතේ ඔය කතා අහන්නට මමයි උඹට දෙයි කිරි කර දුන්නේ. ඔය රුවංගනා කතාව උනේ නෑ. උඹ කියන්නේ කවුද කියලා උඹ දැනගන්න. ඒතර උඹට තේරෙයි කවුද මේ නෝනට. නැත්නම් අපි කාඩෝ පාවා දීලා කවුදෝ අපිට එජෙන්ඩා හදන අපි උදේ ඉඳලා හැන්දෑවනකම් ඕටයි වැඩ කරනවා. වැඩ කරලා හම්බුකම මේ බඩ දියතරකින් ඔක්කොම නගන්න ඕන කමකුත් නැහැ. අන්තිමට මේ සමාජ මට්ටම් නඩත්තු කරන්නයි සෝබනේකයි එහෙම නැත්නම් මේ කොන්සියුමරයිසේෂන් එකටයි පහඳිනවා. මැරෙනකොට නැටි පාගපු හරක් වගේ. ගන්නව දෙයක් ඉතුරු නැහැ. මේක ධන ගන්න එක මම කියන්නේ කෙනහිල්ලක්ද එහෙම නැත්නම් නැච්ඡාත්‍යයක්ද එහෙම නැත්නම් මිනිසුන් කියන කෙනහිල්ලක් නැහැ. සර්වඥන්සෝයේ මිල් එක හරහා ගිහිල්ලා 35 වෙනකම්ම කටයුතු කරලා තිනවා කර්මාකල පොඩ්ඩක් නතර වෙලා. මුළු එක මෙපා පොඩ්ඩක් නතර වෙලා බලපන් මේ කාගේ ජෙන්ඩයකට වැඩ කරන්නේ අපි ලොකු සාන්තින කාලේ ওই කේමනන් සාන්ති කියන්නේ කාමරාජිනීගේ කාමරාජධානියේ බත් බැලීමේ නිල හැන්ද වෙනකම් මේ කාමෙත්නි පහින්දි හංගලා කරනවා සමහරක් එලිපිට කරනවා සමහරක් ඒ සඳහා කොච්චර හම්බ කරත් නැති මොකද කාමයේ කියලා කියන්නේ ලුණු වතුර බිල්ලා දීවිලා එහෙම නැත්නම් හිස් කූඩේකට වතුර පුරවන්න හදනවා ඉතින් මේ පැත්තෙන් කොච්චරද ක්‍රමානුකූලව ආර්ථික විද්‍යාවෙන් දේශපාලන විද්‍යාව සමාජය අපි හම්බ කරගන්නවා මේ පැත්තේ කිසිම නැහැ කල්ටිසැක් හිස් අඩියකට මල්ලකට දානවා ඉතින් මේ හිතිය මොනවාකට හිතිය අපි ওই එහා පැත්තේ කතුලක් ඇත්තම ඒක මේ හිස් අවකාශයක් තියෙන කොච්චර පිළිවෙත් ඉවරක් වෙන්නේ. ඉතින් අපි හිතනවා මේක මගේ දෝෂ වෙන්නේ නැති. ඒ නිසා මම මේක හදාගත්තොත් හරියයි කියලා මේ බුදුසන් කියන්නේ ඒක මානව තත්ත්වයක්. ලෝකේ ස්වභාවයක්. ඒක පාඩිය නැති මල්ලක් බව. පුරවන දෙයක් නැතිව දැනගෙන මේ මධ්‍යස්ථ ජීවිතය ගත කරන ගමන් පොඩ්ඩක් තමන් කරන්නේ කපාය පොඩ්ඩක් අතර වෙලා බලන්න මේ කියන්නේ. බැලුවට හොඳක් දෙයක් නැති නිසා දෝ අපි කැමති නෑ. වැඩි වෙලා ඒක දිහා බලන්න මොකද බලනකොට ඒක තියෙනවා නිකම් නේ. අපිස් ගැතිය. ඒක නෑ දකින්න හොඳ රත්තරන්වත් සඳුවන්වත් දකින්නවත් මොකුත් නෑ. තේල තියෙන මේ කියන නොති තාතාවක ගොජේ පරණ දෙන්නේ. ඉතින් නම් වෙනම හරියට දොස් කිව්වා අරස රසෝ අපගම්බෝ ජී ගුච්ඡෝ වචන හතකින් බැලලා කියනවා කිසිම මේ සංකාරගෙන සුන්දරත්වයක් දැකමු නැති මහා jigupsa ජනක දාර්ශනික දේශනා. අපගබ්බ කියලා කියන්නේ මිනිස්යාගේ පැවැත්ම නැති කරන ධර්මයක්. ජීවිතයි jigupsa ජනකයි. වචන හතකින් වයින් උපදේශනාත් ඒ බමුණෙක් ඇවිල්ලා මූණට බලනවා. ඉන්නත් ඉලාගෙන බලන්න ගියාම මොකක්ද සත්‍ය තමයි කියන්නේ. තම දකින්නේ කෙලෙස් වල තියෙන jigupsa ජනකයි. මම මේ කෙලෙස් වලට පහඳින්න මම කැමති නැහැ. ඔබ කෙලෙස් නේ ආලවට්ටම් කරලා තෙම්පරාතු වෙලා කෑවට මට එපා. ඉතින් ඒක ඒ ඒ දර්ශනේ ඇත්තටම බුදුබණ අහන කොටත් මේ පැත්තෙන් බලනකොට අපිට ටික දැනගන්න පුළුවන්. මේ කල්යාණ මිත්‍රයන් ඇසුර කිරීමේදී දන්නා කියන ඇත්ත මේක දැනගෙන පරිසම් කරනවා. නමුත් මේ දෙකම බාහිරනේ තමන් වශයෙන් ප්‍රත්‍යක්ෂ කරන්න තියෙන එකම දර්පණතලය සතියට. සතියේක පෙරලා දෙනවා. බැලුවහම මම කියන්නේ කවුද කියලා. ඒක වෙන කිසිම ආගමක පෙන්වන්න බෑ මොකද ඒ ආගම ඔක්කොම පෙන්ලා තියලා තියෙන්නේ අපේ නියම දර්ශනය දකින්නේ නැවුම් කර දෙයන්නාසු උන්නාසේ මෙලෝ නෑ ඒ මැරුණට පස්සේ තියෙන්නේ. ඉතින් කිසිම දෙයක් නෑ මේ දැන් අස්පනා අපිට පේනවා කැමැතිනම් කොන්දක් තියෙනවා නම් බලන්න පුළුවන් නම් දිගට බලන්න. ඒකට කියන විපස්සනා කියලා ඒ පස්සනාව විශේෂ පස්සනාවක්. අපි දකින්නේ කාම ආව බැලලකට යන්නේ. විශේෂ පසනාව අන්නේ ස්පර්ශයේ දකින්න හොඳට සිල්වත් වෙන්න. හොඳට දන් දීලා තියෙනවා. හොඳ මානසික සෞඛ්‍යයක් තියෙන්න ඕන නැත්තම් ප්‍රසාද වෙනවා. ඒ අපිට ලැබෙන මොහොතේ ඒ ඒ කිසි මොන අපිට සේවකින් දුන්නා කියලා වෙන ගන්නකොට මානෙ ඉන්න වෙන මේ වගේ මොනවද මේක නවත්වන්නේ සක්නික හාකිකම් කියනවා නේද ඒක විශයක් බව ගන්නවා ඒක මේ ණයට කට් එකක් බව ගන්නවා නම් මේ පැහැදිලිව සත්‍ය දැනගෙන මොකද යුද්ධයට යනකොට ආයුධයක් ඕනේ වඳුරට ආයුධයක් ඕනේ වගේම ඩෙන්ටිස්ට් ડોක්ටර් ආයුධ නමුත් ඒක ආයුධයක් විතරයි ආයුධ කියන්නේ ඔපරේෂන් එක නෙමෙයි ආයුධයෙන් ඔපරේෂන් කරන්න බෑ ඒකට සුදුසු ආයුධය ඉතින් ගන්න කල්ලතු ආයුධය දැනගෙන ගාලා ඩිසිප්ලින් කරලා තියෙනවා ආයුධය පාවිච්චි කරන්න බෑ අන්තිම වෙන්නේ ඔපරේෂන් එක ආයුධෙ නෙමෙයි it's just a tool ඒ බව දන්නේ නැතුව මේ මේ දැනුම කියලා කියන්නේ මඩක්ද කියලා ලොකු දෙයක් කියලා ඒකට මොනකට වැඩිය දුක් ඇති වුණොත් අපි ඒකට දාතෝ. ඉතින් හරි දැනුම කියන්නේ අත්‍යවශ්‍ය දෙයක් අපේ ජීවිත නමුත් ඒක මුළු ජීවිතේ නෙවෙයි. ජීවිත අවශ්‍ය කරන ටූල් එකක් විතරයි. ඒ මෝඩ වැඩුව ආයුධත් එක්ක පොරබද. දක්ෂ වැඩුව ආයුධය අරගෙන වැඩේ අරගෙන ඒ ආයුධෙත් එක්ක කිව්වා. අනිත් විදිහට දාසකත්වයෙන් යුතුව විශේෂිත දාස වෙලා වැඩ කටයුතු කරනවා විශේෂ දන්නේ නැති කෙනා. දන්න මිනිහා විශේෂයෙන් වැඩන පැත්තකට කියන අපේ පැත්තේ කියන කතාව පුරුකාරයට වැඩක් බෑ වැඩකාරයට බොරුක් බෑ. ඒක ආවු විශේෂ දන්නේ නැතුව කතා කරන්නේ කියන්නේ මනුස්සයා ව්‍යාකරණ වර්ධනකොට අහමින් ඉන්න කර ගන්න මම බොරුව කරා. ඒකට බොරුකාරයට වැඩක් බෑ වැඩකාරයට බොරුක් බෑ. වැඩකාරයා වැඩි ප්‍රතිඵල නැතුව තු ලස්සන පිටිය සකස් කරලා වැඩි කරගෙන යනකොට උන්ට ඒ වැඩේ හරි කියන ඔය ප්‍රශ්න නැහැ ඒක ලස්සනට යන්නේ. ඉතින් ඒක තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ. බුදුරජාණන් වහන්සේ සූතමය ඥානයට අගය කරා. සූතමය ඥානයක් අවශ්‍යයි. මොකද අපිට මේ ස්වයංභූ මේ ඥානෙ ගන්න බෑ. නමුත් මේ ගත්ත ඥානය ඔළුවෙන් පිළිගන්න එපා. ඒක වෙරිෆයි කරගන්න. ඒක යොදවලා Taman තුලින් බලනකම් ඕන නැත්තම් අපි කියන කුසල ඡන්දේ වශයෙන් ක්‍රියාවක් නගල ප්‍රත්‍යක්ෂ කළ හැක්කත් අර තිබ්බ විශ්වාසය අපි ඔප්පු කරගන්නවා සුළු කාලෙකින්. මේ ශ්‍රද්ධාවෙන් තමයි පටන් අරගෙන ඒක අන්ධ ශ්‍රද්ධාවක් වෙන්න පුළුවන්. ඒක ටික කාලෙක ඔක්කොම පුළුවන් නම් ඒ ශ්‍රද්ධාව හොඳ ඉන්වෙස්ට්මන්ට් එකක්. ඒ ශ්‍රද්ධාව නැතුව යන්න බෑ. සුත්ත විඥාන නැතුව යන්න බෑ. නමුත් සුත්ත විඥානේ ඉන්දා ගුරුම ස්වාමීන් වහන්සේ ඒ ගුරුම ඉන්න මහඳුර ඇත්තටම ඔක්කොම කටපාඩම් දන්නේ තරම්ම හරියට මහන්සිය. මේ මහන්සියන භාවනා කරන්නේ. සුළු පිටේ භාවනා කරන්නේ. මේ භාවනා කරන්නේ නැතුව මේගොල්ලෝ හැම ප්‍රශ්නවලටම මූල ධර්ම උත්තර දෙනවා. උනාදී වැඩි කල් දුවන්නේ නැහැ නේද? ඉතින් මේ සානන්සේ නිසා මේ සානන්ත ඇත්තටම අපි ධර්ම ගන්න ඔක්කොම පාස්කල් කියන සංකේතය බාහනට කිසිම දෙයක් අවශ්‍ය නැහැ. එන්න මම බේසික්ස් එක මම කියලා දෙන්න කරන්නේ. හැබැයි ඉගෙනගත්තා ඉගෙන ඒක භාවනාවට පාඩුවකුත් නැහැ. ඒක මූලධර්ම වශයෙන් බව දන්නවා. මූලධර්ම දැනගෙන සිටින් භාවනාවට නුසුසුසුකමක් නැහැ. නුසුසුකමක් වෙන්නේ ඒක ධානය ඇඳුම්. ඒක මහාන්නට ගත්තොත් කරගන්න ඒක බිම කියන්නේ. ඒක කියලා භාවනා කරනවා. ඒක සාමාන්‍ය ශිල්පෙත් නැහැ. අපලයන් නැහැ. සතියක් කාලයකට බුදු ධර්මයක් ඉඳන්වත් වෙයිසලා තීන සත්‍ය පැහැදිලිවක් නෙවෙයි. බුද්ධාගමේ කිසි තැනක සත්‍ය උගන්වන්නේ. අහන්නේ පොඩ්ඩක් මේ කාට හරි ඉස්කෝලේක හරි පහම් පාඩම කවදාකවත් සත්‍ය කියන පාඩමකට බණක් අත්තහන කතාවක්වත් කරලා පොතක් කියවලා දෙන්නේ. ඒ ඒ කොහොම වෙච්ච එකක්ද කියන දන්නේ නැහැ. අපේ ඉතිහාසය බලනකොට අවුරුදු 1000ක විතර කාලේ අපි අකින් අතට අන්ධකාරය මල්වට්ටි පාස් කරන හැබැයි මල්වට්ටියේ තියෙන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. අපි අපි කියන්නේ අනිවාර්යයෙන්ම යුතුයකම තමයි ඉස්ක පරම්පරාවෙන් පහු කරන්න ඕනේ අකින් අතට පාස් කරන මොනවද දන්නේ. ඒ නිසා බුදුරජාණන්සේගේ මූලික ඉගැන්වීම අප්‍රමාදින සතිය නම් ඒක නෑ. ඒක මේ මම අභියෝග කරනවා නෙවෙයි ප්‍රීතියේ ඕන තරම් බලන්න. ඕන දැන කියවන්න. කිසිම තැනක කවුරුහරි මේ සතිය කියන මාතෘකාවට කතා කරලා තියෙනවද කියලා බලන්න. දැන් නම් ඇත්තට පහුගිය අවුරුදු 10 15 ඉස්සෙල්ලක මම වැරදි යම් යම් කැටි කතා කරන් පටන් ගන්න තියෙනවා. නමුත් ඒකට අවධානය යොමු කරන්නේත් නැහැ. ආගමන ගැන කතා කරන විශේෂයෙන්ම මූලධර්ම බුද්ධාගම ගැන කතා කරන කෙනාට මම කියන්නේ අපිට අර භාවනා මධ්‍යස්ථානයේ කවදාකවත් බුද්ධාගම සේයක් වෙන්නේ නැහැ කියලා කතාවක් තියෙනවා. මොකද මේකේ කතා කරන ධර්මයේදී විතරයි මේ කතා කරන්නේ. ඒ නිසා බුද්ධ ධර්ම මම එක්කල් මට මතකයි මම 79 80 විතර වෙන්නේදී ඒ ඇත්තට තියෙන ප්‍රධාන පන්සලක් ඕකට දන්ගහමතුරු කිව්වා ඇවිදින යුනිවර්සිටි එකක් ඇවිල්ලා තියෙනවා. මුළු යුනිවර්සිටි එක පිටිම ඇවිදිනවා. කැනේඩියන් කණ්ඩායම. ප්‍රොෆෙසර් තියෙනවා ශිෂ්‍යයෙක් තියෙනවා ඔක්කොම තරුණ තරුණ. ඉතින් මේකට විශ්වවිද්‍යාලයෙන් හොඳ දේශකෝ ගිහිල්ලා දේශන පවත්වනවා. ඉතින් දන්න හම්බු මට ගවිලා සම්මත වෙන්නේ. අහගෙන ඉන්නේ ඉංග්‍රීසියෙන් කරන්නේ මගේ ඉංග්‍රීසි එච්චරම හරි නෑ. එතකොට කිව්වා හෙට දේශනේ පවත්වන්නේ බොහොමකට ප්‍රේමකවත්තයි. හරි මම ගියා ආන්න. මම ගිහින් පුස්පයිටි ගිහින් වැඩගෙන ගියා. ඉතින් මට එච්චර දුක් නෑ. සංඝ හම්බුච්චිය රැටි හිටිය මොකටද මම කවදාවත් දැකලා. මොකද ඒකට අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන මණ්ඩලයේ මේක අමතක කරින්නේ. ඉතින් මහත්තයා කතා කරලා කිව්වා මම මේ ඇත්තට මේ අවස්ථාව ලැබුණට සන්තෝෂ වෙනවා. නමුත් මේගොල්ලෝ ලංකාව දිහා බැලුවට තේන තියෙන 99.99999ක්ම බුද්ධ ධර්මයක්. ඒ බුද්ධ ධර්මය හොයන්නේ මම නිකන් කරකොල බැරියා මේ පිටරට මිනිසුන්ට කියන්න වටනද මෙච්චර සකල දෙයක් පිළි ශ්‍රී ලංකාවේ ධර්මද්වීපයේ ඉඳගෙන මේ බුද්ධ ධර්ම නැහැ කියලා මේකේ බුද්ධ ධර්මේ නැහැ කියලා. ඒ වගේ මම දිගින් දිගටම කතා කරලා කිව්වා කොච්චර හෙව්වත් බෞද්ධයෙකුට හෝ පිට කෙනෙකුට ඇවිල්ලා මේක ධර්මයේ හොයන්න බෑ. ආගම තමයි තියෙන්නේ. ඉතින් පස්සේ මම ධර්ම කාමරේට ගිහිල්ලා කතා කරලා කිව්වා මේ මිනිස්සයා බෞද්ධයෙක් කරන්නේ කරන කතාව විසම නේද කියලා. ඊට පස්සේ කිව්වා ඉතින් මේක තමයි ස්වභාවය. අපි මේ රැකලා තියෙන්නේ අකින්නේ ආගම තමයි. ඉතින් මේ ආගමේ දැන් සමාවෙන්න ඕනේ බුදුහාමුදුරමට තමයි ආගමේ කතෝලික මුස්ලිම් බුද්ධාගම කියලා වෙනසක් නැහැ. ඔක්කොම ආගම නම් ආගම තමයි. ඒකේ තියෙන්නේ අරුමරපන් මූකොටපන් කියන කතාව විතරයි. ධර්මයේදී මේක ගැළවෙන්න කතාව. නමුත් ඒක අයින් කරලා දැන් තියෙන්නේ බෞද්ධ කාර්යෝ කතෝලික මිනිස්සු බලන්නේ. කතෝලික මිනිස්සු බුද්ධ කාර්යෝ බලන්නේ. එනිසා මුස්ලිම් කාර්යෝ බලන්නේ. ආගමෙන් තියෙන සෙක්ටේරියම් මේක මිනිස්සයා කපා කොටවන්න හදපු දෙයක්. බුදුජානනාංශයේ බුද්ධ ධර්ම දේශනා කරේ බුද්ධ ධර්මයක් හදන්න නෙමෙයි. හැදුනේ ඒක. නමුත් ඒක පැත්තකින් බලනකොට පේන දිනවා දැන් ටික ටික හරි හොයන මනුස්සයෙකුට හොයන්න පුළුවන්. ඉස්සරට වැඩිය බුද්ධ ධර්මයට යනවනම් හොයන්න පුළුවන්. නැත්නම් මට වගේ අවුරුදු 8ක් 10ක් ගියයි. නමුත් නාස්ති නැහැ. අප්‍ර නිකන් වාකයන්නේ හොයන්න පුළුවන්. හැබැයි කනගාටුයි කියන්නේ මේ අවුරුදු 40කට ඉස්සෙල්ලා එවුවනම් හොයන්නත් නැහැ. යන්නත් නැහැ. කපිල දුසාන්ති පොතක් ලියනවා විදර්ශනා පරිපූර්ණ කියලා. ඉතින් පෙන්නලා දීලා තියෙනවා ඒ ස්වාමීන් වහන්සේ තෝරන වෙලා පන්සල් ගාන කියලා මුස්කොල්පත් සුද්ධ කර කර කොහෙද භාවනා ක්‍රමයක් තියෙන කියලා ඔයලා තියෙනවා. කිසිම තැනක නෑ වැඩියෙන්ම තියෙන චතුරාර්ය භාවනා වින්තා උද්ධානුසති අසුර මර්මසති. ඒකටත් ඝාතා කරන ඝාතා ටික විතරයි තියෙන්නේ. කරන්න හිතේ. ඉතින් දීලා තියෙනවා මේ වෙනකොට අපේ පරපුර කැඩිලා. ඊට බුරුමෙන් තමයි ඇවිල්ලා මේක බඩ් කරලා ඊට පස්සේ අපි කල්චර් එක තිබුණානේ දැන් අල්ලගෙන යනවා. ඒ නිසා අපි ඉපදිලා තියෙන්නේ හරියටේ වේ කාලයේ දේශේ කුලයේ මම බලලා. ඉතින් ඒ ආපු වෙලාවෙත් අපි මේ මූලික දේ ගන්න නැතුව අර එල්ලලේව කරොත් අගම විතරක්. මම හිතනවා රකෝලේක මිනිසුන්ට වැඩි අපිට සාධාරණ. පොඩි මිනිසුන්ට ඇත්තම බලන්න දෙන්නේ. අගම විතරයි නේද? ඒකේ ධර්මයක් තියෙද්දි මේ ආගම විතරක් රැකලා ධර්මය රැකේ නැත්තම් මේ මේ මට්ටමට ආපු මනසට හිතට කිසිම සාන්තියක් දෙන්නේ නැහැ. ඒ කියනවා මොකද්ද මෙච්චර මේ අපි දේව කන්නේ ලෙල්ල නේද? ඉතින් නියම රසයේ කොතනද තියෙන්නේ කියලා තේරුණාට පස්සේ ඉතින් ඒක හොයාගෙන යනවා. නිසා ආගම ධර්මයේ තියෙන දෙක වෙන් කරන්න දැනගන්නවා කියන එක ඒක මේ pure maths, pure science and applied science කියලා ගත්තේ. ඉතින් මම නිලමින් වෙලාවේදී ડોક્ટર ප්‍රනාන්දු බාරකට හරි ගියා. බුද්ධහම පියෝ සයන්ස් එකක්ද ඇප්ලයි සයන්ස් එකක්. ඕක මොකද ඕක අපි නිතරම සාකච්ඡා කරනවා. මම කිව්වා පියෝලි ඇප්ලයි සයන්ස් එක. නෑ පොතක් නෑ. එහෙම බෑ. එක්ක පියෝ කියවා එක්ක ඇප්ලයි කියනවා. මම කිව්වා පියෝලි. Purely applied science. ඒ පියෝලි ඇප්ලයි සයන්ස් එක මේ කිසිම රකින්න දෙයක්වත් අරුවන්න දෙන්න දෙයක්වත් නෑ. ඔබට පුළුවන් නම් කොට දැන් එච්චරයි මේකේ. අකින් අතර දෙන්න ආගමක් නෙකේ නෑ. පස්මාන ජීවිතයක් කියන්නේ ඒත් මයිත් එක වාද කරා උඹ පැන්න ප්‍රශ්නේ. එයා කියන්නේ කියන එක කම්ප්ලීට්ලි ඇප්ලයි කරන්නට. පියෝ සයන්ස් කියන්නේ ගන්න දැන උදාහරණ කිව්වට ඇප්ලයි කරලා අපිට ගොඩේනේ විතරයි. ආය කාටවත් අතිනක් කරන්න දෙයක් නැහැ. මේ පියෝ සයන්ස් ඇප්ලයි සයන්ස් කියන්නේ පියෝලි ඇප්ලයි සයන්ස් කියන්නේ සූත්‍රයේ ඔය මම පැහැදිලිව දැන සමන් කියන්නේ පිටතින් එනවා ලංකාවට පාලිකා බෞද්ධ විශ්වවිද්‍යාලයේ PhD කරන්න. එතෙන් ගියාම ස්ටාෆ් එකේ දිගිනවලු නිවන් දකින්න හිත තියෙනවා නම් මෙහෙට එන්න. ඉතින් PhD කරා. ඒ වගේ ප්‍රතිපත්ති උරන් ඕන නම් මෙහෙන් දෙපයි ඒකට යන්න වෙනවා. ඒ තරමටම ඒගොල්ලෝ කුට්ටිය ගන්න ආගමට විතරයි. මුළු මුළු විද්‍යාලංකාර විශ්වවිද්‍යාලෙම පාලි ගන්නට හම්බුනේ. භික්ෂු විනය උගන්වන්න හාමුදුරු කෙනෙක් ඉන්නේ මම දන්න හින්දා මම මේ කියන්නේ. හැබැයි ඇහුවොත් හාමුදුරන්ගේ නීතිය ගැන ආයෙකට 10ක් 15ක් වුණත් ඉන්න කියලා. එහෙම නැත්නම් මේ දයන කුමාරි ගැන ඇහුවොත් නැත්නම් යුද්ධ ගැන ඇහුවොත් ඕන තරම් ලෙක්චර් දෙන්න කට්ටිය. හැබැයි මේ බුදුහාමුදුරන්ගේ මූලික තේමාව ගන්නද ඒක තියෙන නිසා අපිට කියනවා අපි පුද්ගලික මට්ටමේ කුංචි මට්ටමේ අපිට කරන්න දෙයක් හරියට දැනගෙන මේක කරනවා නම් කෑකොස්සන් ගහන්න ඕනේ කොහොමද නෑ කාටවත් මම මේ වචන කතා කරලා සමාවෙන්න ඕන කාට හිත් දෙනවා නම් ඒක නෙමෙයි මගේ ඕනකම මගේ ඕනකම මේ ලෙල්ල අයින් කරලා මදි වෙන් කර ගැනීමට දෙවන්නේ අපිට වග දෙන්නේ කරගත්තොත් එයා අතේ තියෙන්නේ ඒක කාටවත් මේ මම අත්ුක්කන්දන් පරවම්මලේ තියාගන්න බෑ මට හම්බුණා අරකට හම්බුන්නේ නැහැ කියලා එහෙමකුත් නැහැ නමුත් මේකේ තියෙන අනතුරු දැක ගන්න ඕනේ හරියටම ගිහිල්ලා අල්ලගත්තේ නැත්නම් අපිට අනන්තවත් බුද්ධ ආගමේ බුද්ධේ බුදුහාමුදුරු දේශනා කරපු පවා ඉතින් ආගම තුළ මුසුප්පු කරන මුසුපත් කරන තැනක් තියෙනවා ඒක කරන දෙයක් නෑ අපි නමුත් මේක පෙන්නවා මොනවා පෙන්වුවත් අපිට ඕනේ බලන්න පුළුවන් හැටි අපිට අන්න ඒකේ ටූල් එක තමයි චීන කන්නඩේ තමයි සතිය next one is a single question පටිච්චසමුපාදේ විස්තර කර දෙන්න ඉල්ලා සිටිමි විශේෂයෙන් අවිචාපච්ච සංඛාරය යන්නේ සංඛාරය යන්නේ තේරුම පැහැදිලි කරමින් ගෞරවය ඉල්ලා සිටින. ඉතින් මේක සඳහා මට කියන්න පුළුවන්නේ <clears throat> ඒ කියපාර කැන්ඩල් බාක් වල කරපු එක සම්මාදිට්ඨි සූත්‍රයේ. ඒකේ මේක පැහැදිලිවම ඩීල් කරලා තියෙනවා. ඉතින් ඇත්තටම මම එන්න දවස් ගන්න ඉස්සලා ඒ නෝනා මාත් එක්ක ඇවිල්ලා සම්පූර්ණ දේශන මාලාව ලියලා print කරලා කියන්නේ proof type set කරලා මට දීලා ආවා කියලා මේ proof කියවලා දෙන්නේ කියලා තුන්දල අරන්නේ ස්වාමීන් වහන්සේ නමක් එතින ගෞරව නිසා එකතරා ප්‍රූෆ් කියවලා. ඉතින් අතට මට කරගන්න බැරි නිසා මම ඒක කෙනෙකුට බාර දීලා ආවා. ඒක ඇත්තටම එකින් එක එකින් එක 12ම විස්තර කරනවා. ඉතින් මේ විනාඩි 15ක් 20ක් ඇතුළත ඒක කරන්න හදනවා කියන එක ඒ කියන්නේ බොහොම අපහසුයි නිකන් වචන ටිකක් විතරයි. නමුත් මේ ප්‍රශ්නේ අඩු කරලා පෙන්නන අවිද්‍යාවච්‍ය සංඛාර කියන එක මේ කොහොමද පෙන්න කොහොමද මේ අඩුවන්නේ ඒ ලින්ක් එක අවිද්‍යාව නිසා සංස්කරණය කරනවා කියන එක ඒ කියන්නේ මෙතන තියෙන අවිද්‍යාව කියලා කියන්නේ මේ දැන් අපි ළඟ තියෙන එක හදන්න පුළුවන් වෙයි කියලා හිතලා අපි ළඟ වැරද්ද වැරදි අදහසක් තියෙනවා. මේක මීට වැඩිය දියුණු කරන්න පුළුවන් කියන හැඟීමක් අපි ළඟ තියෙනවා. අන්න ඒක තමයි විද්‍යාවේ නියම. මොකද යම් යම් දේවල් ආන්සර් කරනවා අපි හිතන විදිහට. නමුත් අපි දන්නේ ඒක කරන්න ගියාම තව තැනකින් මේ කඩලා යනවා කියලා. ඒ නිසා මේ ඇති හැටි පිළිගන්නේ නැතුව මේකේ හොඳක් වෙයි. හොඳක් මට කරන්න පුළුවන්. එහෙම නැත්නම් හොඳක් මම කළ යුතුයි. මේක අවිද්‍යාව. මේ කම්මාවෝ සිතක්කේ කියන බලාපොරොත්තුවක් තියෙනවා. ඇත්තටම ඒක අපි සාධාරණීකරණය කරන්නෙම මේකෙන් හොඳක් වෙනවා කියලා හිතලා. අපිට කවදාකවත් ඒ අපි ඇඟිලි ගැහිම නිසා සිදුවෙන අවැඩ දැක ගන්න බෑ අපි ළඟ තියෙන මේ වංචනික ගතිය නිසා. අපි හිතන්නේ අපි කරන්නේ නරකට නෙවෙයි චේතනා හොඳයි ඒ නිසා මේ දේ මම කළ යුතුයි කියලා. ඉතින් මේ අවිද්‍යාව නිසායි සකස් කිරීම අපි කරන්න හදන්නේ. නැත්තම් ওই තියෙන විදිහ බාරගත්තට පස්සේ ඉවරයි. අවිද්‍යාව කුණ සකස් කිරීමකුත් නැහැ. එතන මෙතන සංස්කාර කියලා කියන්නේ ප්‍රතිසංකරණ, අංග සංස්කරණ, පොත් අපි සංස්කරණය කරන්නේ. පොතක් සුද්ධ කරන කියලා එඩිට් කරන්නේ. ඒක සංස්කරණය කිරීමක්. එතකොට මේ ගොඩනැගිලි සංස්කාර උත්සංගාත කරන ඛණ්ඩ පුල ප්‍රතිසංකරණ කියලා. කැඩිච්ච බිඳුන් තන් සක්පිලියම් කිරීම. ඒ ඔක්කොම අපි කරන්නේ ඒ කිරීමෙන් හොඳක් වෙයි. ඒක මට කළ හැකි. ඒක මම කල යුතුයි. කියලා අපි අවිද්‍යාව මේක සාධාරණීකරණය කරනවා. ඉතින් මේ සාධාරණීකරණය කරුවට පස්සේ ඒ නෑ එහෙම කෙරෙන්නේ නැත්නම් අපි ඒක කරන්න යන්නේ නැහැ. අපි දැන් හිතනවා මේ වැස්ස ඕනේ නෑ අපි මේ වැස්ස තල්ලු කරලා අවුව තියෙන තැනක් අපිට ගන්න පුළුවන් කියලා හිතුනොත් අපි මේක තල්ලු කරනවා. අවුව තියෙන ගොලකක් අපි ගන්නවා. අවුව තියෙන කාර්බුණයක් ගන්න මේ කාර්බුණය අපි තල්ලු කරනවා. අපි දන්න එක කරන්න බෑ. මේ සංකේත සංස්කරණය කරන්න යන්නේ මේකට සීතලට පෙට්‍රේ කොටයක් දාගන්න විතරයි කරන්නේ. මේ අහුව තල්ලු කරන්න හරි වැස තල්ලු කරන්න යන්නේ මොකද අපි ගන්න කොහොමද බැරි. ඒ වගේම අපි ගත්තොත් මේ ඝන ද්‍රව වායු කියලා අපි ආහාර දීර්ඝතාවක් හුස්ම කියලා තුනක් ගන්නවා. මේකෙන් අපි හරියට පෙළඹෙන්නේ තක්මන්නේ ඝන ආහාරවලට විතරයි. ද්‍රව පිළිබඳව ඔප්ෂන් එකක් නැහැ. වාතය ගැන කිසිම තැකීමක් නැහැ. නමුත් ජීවිතේ ඉතාමත්ම වැදගත් වෙන්නේ වාතය. ඊට පස්සේ වතුර අඩුවෙන්ම බලපාන්නේ ඝනෙ. ඕකට තමයි භෝජන සංග්‍රහ අපි. අටවදානෝදලා කියනවා ආහාර මොනවාක්වත් නොදෙන හිටියොත් මාස 6ක් නියෝ ජීවත් වෙන්න පුළුවන්. වතුර නැතුව දවස් 6යි නැත්නම් 7යි හුස්ම නැත්නම් සුමාර මිනිත්තු 7යි. එහෙව් එකේ මේ හුස්ම ගැන අපිට තකීමක් නැහැ මොකද අපි දන්නා මේක මේක දුන්නොත් ඒක වෙනස් කරන්න බෑ. ඒ නිසා මේක නේ ව්‍යාපාර නෑ අපි වෙනස් කරන්නේ නෑ. ඔය වාතය ජලය වෙනස් කරන බෝතල් වල දාලා තියාගෙන ෆිල්ටර් කරනවා උණු කරලා බොනවා පොඩි පොඩි ආලවට්ටම් ටිකක් කරනවා. කෑමට ගත්තාම අයන්නේ ඒගල අක්යන්නට යනකම්. පුදුමාකාර විදිහේ සැලසුම් තියෙනවා. බලපෑමකින් බලනකොට ආහාර නදෝ මා කායක් ඉන්නවා. ඉතින් මේව තමයි සංස්කරණය. يعني මේ අපි ඒවා පිළිබඳව කොච්චර දුක් ගන්නවද කියන එක. විහඤ්ඤති කියනවා කියන කරුණෙන් කතා කරන්නේ. ඒගොල්ලෝ කැමති වෙන්නේ නැහැ මෙහෙම කියනකට. කුත්තාමත්ති ධනම්මත්ති ඉති බාලෝ විහඤ්ඤති. අත්තායි අත්ත නොනත්ති කුතා කුතෝ පුත්තා කුතෝ ධනක් කියලා කියනවා. මේ අන්ධ බාල ජනතාව මට දරුවෝ ඉන්නවා මට වස්තු තියෙන කියලා පුදුමාකාර හිතට වෙහෙත ගන්නවා. අම්මලා දුක් ගන්නේ පුතුන් හදන්නයි පුතුන් රජු කරන්නයි. ඒක හිතනවා අම්මලාගේ නෝනකේ මව නෝනින් ඒක කළ යුතුයි. හරි ඉතින් ඕනනම් බෙදාගෙන කණ එකයි තියෙන්නේ. අපිට ඒක ප්‍රශ්නයක් නැහැ. අම්මලා දුක් ගන්නවා. ඒක ඉතින් අම්මලා වගේ කීමෙන් කරනවා. නමුත් මේ විදිහට පුත්තු සාධනය බාලෝ අන්ධ බාල ජනතාව විහඤ්ඤති විහෙස ගන්නවා. අත්තයි අත්තනෝ නැති. Tamanවත් Taman නැතිකන මොන දරෝද මොන වස්තුවද කියලා බුදුහාමුදුරුවෝ. ඉතින් ඕක කියන්නේ කියොත් එහෙම සමාජවාදී රජයකෙම ගුටි ගණ්ඩාය වෙන්නේ. මෙතෙන් දිනවත් ගුටි ගන්න ගන්න මට ඒක පුදු වෙන්න දෙයක් නෑ. මොකද ඔක්කොම කිව්වොත් එහෙම ස්වාමීන් වහන්සේ නම මොකද අපි දාපු ගැන බලපං උපහාසයට ටිකක් කොහොමද? අපි වස්තු ගැන හොලන්න දුක කොහොමද කරන්නේ? උපහාසයෙන් දෙන එකක් කොහොමද කරන්නේ? අද්දෙක් උස්සන ඇත්තට. නමුත් මේ කිව්වේ මං කියව එකක් නෙවෙයි. බුදුහාමුදුරු කියප එකක්. නම් මේ අපේ සංගිලාගේ මොකද්ද මම ගෙදර හිට අක්කලා ගෙදර ගියාට පස්සේ මගේ මස්සින් ඇවිල්ලා හිටියා. එතකොට මගේ හොඳටම ප්ලෑන් එක කිට්ටු කරලා දුන්නේ පැවිදි වෙන්න පණලා යනවා. හැබැයි රස්සාව කරනවා. අන්තිම මොහොතේ. ඉතින් ඒකට ඒ බාලමල්ලි බඳලා. ඉතින් අපි දෙන්න එළිය කොරිඩේ ගිහපු දෙනා මොකද ගෙදර කට්ටියට හොරෙන් සිගරට් බම්බ වුණා. බුදියාදී ඒ බුදියා ඉන්න ගමන් අපි දෙන්න හොඳටම යාළු. පස්සලා දෙන්නනේ. ඊට පස්සේ කිව්වා මේ මට අම්මා අයියා කියලා කතා කරන්නේ. කිව්වා දැන් බලපන් ඔබ බඳින්නෙත් නෑ. ඈ ඉතින් යාව දැන් රස්සාව මට වැඩි හොඳ ඉගෙන ඔක්කොම කරනවා. මොකක්ද මේක ඇතුලේ? මොකක්ද මේ ජීවිතයේ තියෙන්නේ? වටිනාකම අපි මේ ලෝකේ ජීවත් වුණාම මේ පොතක් ලියන්න ඕනේ, බබෙක් හදන්න ඕනේ, ඒක නේ ඉතින්. ජීවිතය කියන්නේ මේ මොනම දෙයක්වත් වෙන්නේ නැහැ කියලා. දරුවෝ නැහැ අපිට වස්තු හොයන්නේ නැහැ. මේ මේ අභාග්‍ය දුර්භාග්‍ය සම්පන්න කාලකන්ණි ලක්ෂණයක් කියලා. ඒක මම ඇත්තටම ඔබ කියන්නේ සම්පූර්ණ අයිතියක් වෙනවා. ඔබ බඳපු ගමන් මේ. බඳ පළු කර. ඉතින් යා මේ ඉගෙන ගන්න ගන්න ඉතින් මම කොහොමද මේ බුදුහාමුදුරුවෝ ගාථා කියලා තියෙනවා. සුතාමත්ති ධනම්මත්ති ඉති බාලෝ විහන්නති උගිනවත් බාල මල්ලි තමයි බාලයට මම කතා කරලා කිව්වේ අත්තායත්ත නොනත්ති පුතෝ පුතා පුතෝ දරා දරුවෝ ඉන්නවා වස්තු ඉන්නවායි කියලා මේ බාල අන්ධ බාල ජනතාව අද බල වේසක් ගන්නවා තමන්ට තමන්වත් නැති කල මොන දරුවද මොන වස්තුද කියලා ඉතින් අපි ඒක අප කරා පැමිණිච්ච දෙයක් කියලා හිතනවා නම් අපි ඒක යුක්ත කරලා වැඩි තරංග ගන්නට යන්නේ නැතුව වැඩි බලාපොරොත්තු කියන්නේ නැතුව ඒ වටේ මෙන්න අතරුයි නෑ මේක මගේ මම හදන්න ඕන. ඒ නිසා මේ වස්තු මම හම්බ කරපු දෙයක් නිසා මම කියන විදිහට මේවා හිතින්න ඕන. කිව්ව ගමන් කඩුව කිල්ල වගේ පුදුමාකාර වේදකටපත් වෙනවා. ඉතින් අපි හිතනවා මේ දරුවෝ මගේ කියලා. මම හිතන එකම දරුවෙක් කම්මලා ගන්නලා එහෙම හිතනට කැමති නෑ. දරුවෝ හිතන්නේ අපි ස්වාධීනයි. එහෙම කවුරක්වත් සැලසුම් කරලා ආපු ගන්න නෙවෙයි. පැහැදිලි මේක ඒක ඒක කිව්වහම ඒක සාමාන්‍ය සමාජ විරෝධී කර්මයක් වගේ නිකන් ටබු එකක්. නමුත් බුදුරජාණන්ගේ අතු වෙනින් එක්සම්බුකාර විදිහට කියලා තියෙනවා. මේ දරුවන් වෙනුවෙන් වෙහෙස වෙන්නේ කිසිසේත්ම දරුවන්ට ඇති ආසාවන්ට සක්කාය දිට්ඨිය නිසාමයි. තමන්ගේ සක්කාය දිට්ඨිය නිසා තමන්ගේ ස්වභාවය පිළිබඳව උත්තරනදා. ඒකම මං හම්බ කරපු වස්තුව ගන්නට අනේක මගේ ආත්මේ පුප්පුපඩන නිසා. මගේ ලෝකේ තියෙන වස්තු ගැන අපි හැලෙන්නේ නැහැ. නමුත් මේක විනාශ කරන්න බෑ කියන හැඟීම දන්නවා. ඒ ඒ විද්‍යාව දිනවනම් ඉතින් ආකහිතිය ගුණා වගේ එහෙම නැත්නම් යන අතේ ඵලයන් ඉලට යන විදිහට කියවයි පාඩම් පාඩේ කියලා බලන්නේ. දැන් බැල්ලිය පැටව දැම්මට පස්සේ මේ බැල්ලි කරන්න තියෙන යුතුයම් බලන්න මිසක් කප්පිටි මේ දරුවෙක්ද ගෑනිදරුවෙක්ද කියලා බැල්ලි කරලා තියෙනවා. කවදාකවත් බැල්ලි බලනවාද කියලා බලන්නේ. ඊට පස්සේ එකෙක් මරනවාට පස්සේ ඇත්තට කියලා දාන්නේ කිසිම හැඟීමක් නැහැ. උප අවසාන වෙනකන් කරනවා මරුණයි කියලා දැනගත්ත පස්සේ අයින් වෙනවා. එච්චරයි. ඉතින් අපිට තමයි ඒ නොදැනුවත්කම නිසා බැල්දිගේ බැලු ගැති නිසා එහෙම කරනවා. අපිට කියන කැක්කම නිසා අපි නම් මරුණත් දවස් හතක් තියාන අඬ අඬ ඉන්නවා. ඒක දක්වනවා කියන්නේ. ඉතින් මේ අවිද්‍යාව නිසා තමයි අපි මේ යමක් කිරීමට පෙළඹෙන්නේ මමත් පොරක් කියලා හිතාගෙන තමයි. මට මේක කරන්න පුළුවන් කියලා හැඟීමෙන් තමයි. මමත් පොරක්. ඒක තමයි අවිද්‍යාව කියන්නේ. ඉතින් දන්නවනම් මේක අපිට කලහක්ක් නැහැ අපි දැනටමත් මේ හිරගෙදර හිරකාරයෝ. අපි මේ කරන්නේ මේ හිරගෙදර පේන් කරන එකයි. මේකේ තියෙන හැම සරණ ඉලක්කම ඇදලා ලස්සනට බ්‍රෂ් කරන එකයි. මම ඉන්නේ හොඳ හිරගෙදරක කියන්නේ. මුදල් ගැන මොකක් පැත්තක දාලා බින්දියක් හරගන්නේ පණින්ද මේකේ මොන මගුලක්ද ඕක පේන් කරගෙන ඉඳලා වැඩේ මොකක්ද ඒ වගේම මේ හිරගෙදරක ඉන්න මිනිස්සේ හිරගෙදර පේන් කිරිලක් තමයි අපි මේ දරුවෝයි වස්තුවයි පිළිබඳව තියෙන ආඩම්බරය මේකක්වත් සැලසුම් කරපුවා නෙවෙයි මේක නිකන් පොත්තේ. තමයි ඒවා ප්‍රයෝජන ගන්න බෑ කියන්නේ. ප්‍රයෝජන ගන්නවා කියලා කියන්නේ අති සුඛෝභෝගීත්වයක් යන්නේ නැහැ, අත්කිලමතාවයකට යන්නේ නැහැ, මැදමාවත. මේ කියන්නේ ප්‍රයෝජනෙ සලකලා වැඩ ගන්නවා කියලා ඒක තමයි දිගටම අරිවංශ සූත්‍ර දේශනාදී ගර්භත්‍යංශ පෙන්වන්නේ. සන්තුෂ්ඨෝති ඉතර ඉතර ජීවරේන ඉතර ඉතර ජීව සන්තුෂ්ඨියද වන්නවා. ලදයන් දුකකින් සතුට වෙනවා, ලදයන් දුකක් සතුට වීමේ ගුණ ප්‍රකාශ කරනවා. සිවුරු සම්බන්ධයෙන් අනවශ්‍ය ක්‍රම වලට හොයන්න යන්නෙත් නැහැ. සිවුරක් මට හොඳ එකක් නොලබුණයි කියලා තැවෙන්නෙත් නැහැ. හොඳ සිවුරක් හම්බුණයි කියලා අනෙක් කවුරුත් පහක් කළා හරකරන්නේ. ආන්නේ මින්දන මේ සනාතන වූ ආර්ය මත ප්‍රතිපදාවට කලපේ. ස්වාමීන් වහන්සේ ළමයි අපි කියන දේ අහලා තමයි සංහල දේවල් කරන්නේ නැත්තේ කියලා. එහෙම නැත්නම් මම මනුස්සයෙක් කිව්වහම මම වාගෙන හරි තාක්කක් වාගෙන හරි සතුටු වෙලා ඔය ඩ්‍රග්ස් ගන්නෑ මේ සිගරට් බොන්නේ නෑ ඒවට මේවට යන්නේ තියෙන්නේ ඒකකොට කිව්වා අම්මා කියන දැනුමින් මම ඒවා කරන්නේ නැත්නම් මම දන්නවා ඒවා හොඳ නැති නිසා ඒකයි මම ගන්න ඔයා හිතුවට ඔයා කියන්නේ මම මතක ඒකට අම්මට කියන්න දෙන්නේ ඔයා කිව්වට ඔයා සතුටු වෙන්න නෙවෙයි ඒ කියන්නේ එහෙම කරනකොට මට මෛත්‍රිය වැඩනවා ඒක මට ගුණින්ද මම එහෙම හිතනවා උඹ මට සතුටුුණ නැතුණත් එකයි උඹ හොඳ එකෙක් කියලා හිතන එක නරක එකෙක් හිතනට වැඩිය මට මට මෛත්‍රී හිතවිල්ල ඒක නිසා මම කරන්නේ උඹට කියන්නේ උඹට උනන්නේ මෛත්‍රී හිතවිල්ල ෂෙයා කරන්නේ ඔය ගහලා තියෙන මෛත්‍රී නෑ කියලා කියන්නේ නෝ කියන්නේ උදා ඔය කතාව ආපහු කියන්නේ අම්මා බොනි කහිරවා මම උඹට මෛත්‍රියක් නෑ කියලා අපිට කියන්නේ කමක් නෑ මම මේක ඇති කරගත්තයි ඔබ මට ඇප්‍රීෂিয়েට් කරත් නැත්නම් මම ළඟ මෛත්‍රී හිතවිල්ල කියලා මම උඹට දුන්නේ කැමති නම් බෙදාන කාපන් උඹට එපා නනේ කයිවා මම කැමරා කියාට පස්සේ කැම්බර දවස් තුනයි තිබ්බේ. දවස් තුනේදී දවසක්ම යූත් ප්‍රෝග්‍රෑම් එකක් කරන්න ඕනේ කියලා. මම පොඩි ළමයි ගෙනාලා ඒ ළමයි ඉන්න මේ මයින්ඩ්ෆුල්නස් එක. ඒකෝට අපේ චිලක තිබිනවා. තව දෙන්නේ තුනක් කෙනා අධිකාරිය කාර්ය. ඒකත් ඇයි කියන්නේ. ආවට පස්සේ ඉන්නේ අම්මලා තාත්තලා ඉන්නවා, දරුවෝත් ඉන්නවා. ඔක්කොම ඉතින් අම්මලා තාත්තලාට ගොඩාක් ඕනේ මම ලව මයින්ඩ්ෆුල්නස් එක නෝගන්න. මම දන්නවා කලින් මුනි නමලා දීදී වතුරක් කෙරුවට ඔක අල්ලන්නේ නැහැ නේ. අම්මලා තාත්තා උනාට පොඩි උන්ට ඕන කමක් නැහැ. ඉතින් මයින්ඩ්ෆුල්නස් එක මොනවා කියවත් වැඩක් නැහැ. මම කෝ කරුණාකර දෙමව්පියන්ගේ කටවල් වහගන්න. පොඩි එකෙක් කතා කරා. ඔයාට ඕනේ මොනවද කියලා. ඒගොල්ලෝ කතා කරන බැන්න අපි පැයම නිස්සද්ද වෙලා නැගිටිමු. ඊට පස්සේ මේ එක මිනිස්සෙක් ආව එමන්ච කාදාත් පන්සල් යන්න. මොකද අන්තිම මූලධර්මවාදී මිනිස්සේ මේ පන්සල් කෙරම හරියක් කරන විකාරමයි. එයාගේ පැත්තේ බලන්න. කිසිම සම්ප්‍රදාන කුල බුද්ධහමර කැමති නැහැ. ගැඹුරට කැමති මේ කරන විකාරවලට කැමති ඉතින් කොහොම හරි කියලා මෛත්‍රීගේ කණ්ඩායම අඳුන නිසා ඇවිල්ලා හිටියා. එයාගේ කෙල්ලෙක් හිටියේ කෙල්ල හදලා තියෙන සම්පූර්ණ රචනය. කිසිම විදිහකට මේ කොල්ලෙක් විදිහට මම කතා කරන්නේ ආගිය කරන ඕන කෙනෙක් එක්ක තාත්තත් ඉච්චර තාත්තා හරි කැමති කියලා. ඒක ඊළඟ ඇත්තම අවුරුදු 10කට දාන ඉස්සෙල්ලට කියනවා. ඊට පස්සේ කතා කරලා ඊළඟ කිව්වා ස්වාමීන් වහන්සේ අපිට මේ සංවිධානය කරන්න දෙමව්පියෝ අපිට ඕනකමක් තිබුණෙත් නෑ ඔබ වහන්සේ මේක දෙකේ ඉන්න ගන්නකොට සංවිධානය කරන්න නම් තාත්තා එනිකට ආවා. නැබත් කියන නිසා මම මේ කියන්නේ අපි මේට වැඩිය කොච්චර හොඳ වුණත් කද්දාකත් අපේ දෙමාපිය අපි ගැන සතුටු වෙන්නේ. ඒක නිසා මේගොල්ලෝ තවත් හදන්නේ මේක තව උපමට්ටම් කරන්න, ආනමට්ටම් කරන්න. ඒකට අපේ පන්තියේ ඉන්න කට්ටියෙන් අපි මේ ස්ටේටස් මේන්ටේන් කරන්න විශාල ෆයිට් එකකින් අපි ඉන්නේ ඕස්ටින් කාලේ. ඒ මිනිසුන්ගේ තියෙන සම්පූර්ණ වෙන එකක්. මුත් අඩු ගන්න අපේ මේ සංස්කෘතිය රැකගන්න. අම්මලාට තාත්තලාගේ මට්ටමට නැතුවම අපි කරන්නේ පුදුම සත්නක්. කවදාකවත් විමාපියන්ගෙන් ඒක ඇති කියන එක හිතෙන්නේ නැහැ ඒගොල්ලන්ගේ තියෙන පුදුමාකාර මේ තවමදි කියන අදහසක් කියලා ඊට පස්සේ ඒ දෙනවදුව නැගිටින් කතා කරන්නේ නැහැ ඒගොල්ලෝ කතා කරනවා මම කිව්වට අහන්නේ කතා කරනවා එහෙම කියලා හරියන්නේ නැහැ සාන්ත ඔතනවත් ඉන්නේ අපි තකම නින්ද නැත්තම් ඕගොල්ලෝ තාලට යන්න කියන්නේ ඔයවත් වෙනවත් ඉන්නේ කොහොම හරියන්නේ ඕගොල්ලන්ට උපදෙස් දෙන්න ඕකට අවවාද කරන්න ඕනේ අපි අපේ අම්මලා තාත්තලාත් එක්ක ඉන්නකොට අපි කොහොමවත් කතා කරාද ස්වාමීන් වහන්සේ නමකට අරකයි මේකයි කියලා ඉතින් එන සද්දේ ඒක දැක්ක බාලපැණි රටපැණි මහත්තයත් හිටියා ඒකට. කොමිෂන් හිටියා. ඊට පස්සේ කතා කරලා මම කිව්වා මම කිව්වා මේ මෙතන මේ අපි සාමකාමී වැඩකට hali ගහන්න ගන්න එපා. ගෙදර ගියාම ඕගොල්ලෝ දැන් එන කතල්ලයක් කරනනේ. මම ගන්නවනේ දැන්. ඕගොල්ලෝ ගෙදර ගිහලා දැන් දුවත් එක්ක ආයෙ වයිත්තේ දැන්. ඒක කරගන්න යන්න එපා. ඒක නෙමෙයි අඩු ගානේ මම අහුවා මෙතන ඉන්න අපේ ලංකාවේ කොමියුනිටි එකේ ඩ්‍රග්ස් ගහපු එකෙක් ඉන්නවා කියලා. අම්මලා දාట్లా පැහැදිලිව නැහැ. ඉතින් යම ඇල්කොහොලික් ඒත් නෑ. ඊට පස්සේ මම කිව්වා යම් කිසි සොසයිටි එකක අද ලංකාවේ ඩ්‍රග් ගහන එකේ දරුවෙක් නැහැ කියලා කියන්න පුළුවන් නම් ඒක මොන තරම් ප්‍රවෘත්තියක්ද කියලා. පුංචි උනත් කොමියුනිටි එක කොහෙවත්ක්ම නැහැද? එහෙම නැහැ කියන්නේ. එහෙම නැත්නම් ඒත් හැදිලා නැහැ. ඉතින් ඒගොල්ලෝ කිව්වා පැහැදිලිවම සංස අපේ දරුවෝ ගේට නැහැ කියලා. දරුවෝ නෙමෙයි කියලා දෙනවා. මම කිව්වා ඉතින් මේක සන්තෝෂයට ගනිලා. සතුට වෙන කාරණාවට උහිට වැඩි වෙන මිරිකල හදන්න ගියොත් අර දසක් රජුරුවන්ගේ බෙරේට මැණික් ඔබලුවා වගේ ගන්න දෙයක් නැති වෙනවා. දසක් රජුරුවන්ගේ බෙරේට මැණික් ඔබපු කතාව දන්න නේද? ලංකාවේ ඉඳලා තියෙන දතරට කියලා දෙනාම දැන් ඉන්දියාවේ වෙලා නැහැ. ඉතින් මේ මාළු වලන මනසට අහුවෙලා තියෙනවා විශාල කකුළු කටුවක්. හිතා ගන්න බැරි තරම් ලොකුයි. තාත්තේ ඒක ගිහිල්ලා රජුරණ කියලා තියෙනවා. ඒක ඉතින් ඒ රටේ හැටි. පට්ටනදයක් අහන්නේ මේක කරද්දී පුරෝහිතයා කිව්වලු මේකෙන් ඩොල්කියක් හැදුවොත් බෙරයක් මුකුත් නෑ පුදුම ශබ්ද හිතේ ඒක පස්සේ හොඳම ක්‍රාස්මන් කෙනෙකුට රජු කිව්වලු මේකෙන් බෙරයක් හදන්න. මේක තට්ටු කරනකොට බුදු රාජධානියට ඇහෙනවා. ඒ තරම් මේ බෙරේ මොකද මේක හොඳට ලයින් වෙලා තියෙන්නේ. ඉතින් රජු මේක රාජකීය බාහනකාරය තියාගෙන වරින් වර තට්ටු කරනම රජුන හිතවලු මේක නිකන් නිකම්ම නිකන් කකුඩුවේක කට්ටක් හින්දා මේකේ මේ දින වටිනාකම් බලලා මැනික් කොපුවනවා. නැත්නම් ඉතින් භාණ්ඩකාරේ මැණික් ගෙනලා ඉතින් බොහොම ලස්සන කපලා මැණික් ඔක්කොම ගොල්ල ලස්සන වැරදාලා කට්ටු කරන නිකන් බුබ් බුබ් බුබ් කියවයි. අර දිනුන තාලේ හොඳට රාජධානියට ඇහෙන්න පෙර ගහපු බෙරේ. මැණික් කොබ්බන් ගිහිලා බුබ් බුබ් ගන්න ඉන්නේ. ඉතින් ඒක තමයි මේ ඕනකට වැඩි මිරිකන්න ගහන් වෙන්නේ. ඒකට හේතුව මට බලුවන් කියන හැඟීම. ඒක තමයි මෙතන අවිද්‍යාව. මට මේ දේ කළ හැකි. මම මේ කළ යුතුයි. මම මේ දේ කිරුවොත් හොඳක් වෙනවා කියන හැඟීම අපි දන්නේ ඒකට සබ්ජෙක්ට් වෙච්ච මනුස්සයා ඒකට කැමති නැහැ. අපි සබ්ජෙක්ට් කරගන්න අපේ වස්තුව සහ අපේ දරුවෝ. තමයි අපි දෙමාපියෝ සබ්ජෙක්ට් කරගන්න. වෛද්‍යික දෙමාපියෝ අපි සබ්ජෙක්ට් කරගන්නවා. ඒ දෙමාපියන් මේ දේ මම කළ යුතුයි. ඔකට තේරෙන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ ඉම්පෝස් කරනවා. මේක තමයි වෙස්ටඩ් ඉන්ට්‍රස්ට් කියන්නේ. මේක විතර තුච්ච පාහර දෙයක් නෑ මනුස්ස මනසෙ. අනුන්ගේ සැප අපි සැලසුම් කරන්න හදනවා. එයාට දැනෙන්නේ ඉස්සර වෙලා. ඒක තන්නේ කරම අනික් මිනිසයා බිම දාලා පාගනවා කියන. කවදාකවත් අඬන්න නැතුව කිරි දෙන්න යන්නවා. අඬවුවට පස්සේ කිරි දුනොත් හොඳටම දන්නවා ඒ අඬන්නේ කිරි වලට උනාට කියලා. නැත්තම් මොකද වෙන්නේ කිරියක් දීත් නැහැ. අම්මගේ ගණේ කිරි තිබුණාට ආදරේ වැඩුණාට නිතරම කිරි දෙන්න යන්නේ නැහැ. දරුවා අඬන ගන්නවා. ඒ වගේ මොනවා හරි කරන්න ආරාධනා වෙනකන් ඉන්න. එහෙම නැතුව කරන්නේ තන්නේ කර අවිද්‍යාව නිසා කරන සෑම දෙයක්ම සංස්කාරය. ආරාධනා කාඩ වශයෙන් මේක කරනවා කියන එක බෑනේ ඉතින් කරුණාව විචාර කරන්න ඕන කොහොම හරි. එහෙම නැතුව self suggestion එකක් දාගන්න. ඔයාලට වැඩි මට තේරෙනවා මම ඔයා කරේ අනුකම්පාව දෙන මට යමක් කළ හැකි කියලා. ඒ දාන එක තමයි vested interest කියන්නේ. එහෙම නැත්නම් කිඹුල් කඳු කියන්නේ. එච්චර කැත දෙයක් නැව දීර්ඝපාලනඥයෝ ඇවිල්ලා අපිට මොකටද ප්‍රෝග්‍රෑම් හදන්නේ? මොකක් අපි කියලාද මේ මේ මේ මේක ইনফরমේෂන් ටෙක්නොලොජි හදලා දීපන් අපිට මේ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් හදලා දීපන් කියලා. නෑ. ඒගොල්ලන්ගේ එජෙන්ඩා එකේ හැටියට එහෙම මොනවාරි බොරු ටිකක් කියනවා නැත්තම් කොහොමද? අන්නේ පොලිටික්ස් දක්වත් එක කරක් ගන්න එපා. ඔෆිස් එකේ සබෝඩිනේට්ස් එක කරක් ගන්න එපා. හැම කෙනෙක් එකම කියන්නේ ඔක්කොම වැටියෝ ඔක්කොම තුන් සිංහලෙම නෑදෑයෝ කියලා. අපි එකමත් මේ ඉන්නේ ඒ නිසා මගේ ප්‍රින්සිපල්ස් උනත් මම කොතර ක්‍රියාත්මක කරනවා කියලා මම දන්නේ. ට්‍රාන්ස්පරන්ට් වෙන්න, ඩෙමොක්‍රටික් වෙන්න, ලේබර් ඩිවිෂන් තියාගන්න. බහුලක හෝ වේවා පන්දලක හෝ වේවා කොයිතනක හරි කරන දේ හොඳට ට්‍රාන්ස්පරන්ට් තියන්න. ඔක්කොම නියම ඇඳුම් ගලවලා හෙදුවෙන් ඉන්නවා කියන එක නෙවෙයි. ඒ කරන වැඩ ඔක්කොම ට්‍රාන්ස්පරන්ට් වෙන්න ඩෙමොක්‍රටික් වෙන්න ඕනේ. ඔයාගේ සීගත් වෙන එකත් කරගන්න. මෙයාගේ සීගත් වෙන කරගන්න අපි ඔක්කොම එකට පූල් එකට දැම්ම ගන්නවා. ඉතින් ලේබර් ඩිවිෂන් කියනවනේ මම විතරක් නෙවෙයි ඔක්කොම කරන්නේ. එක එක එකන දාන එකයි තියෙන්නේ. ඒක එනවනම් අවිද්‍යාවට ඉතර ලොකු තැනක් නෑ. ඒක කොමන් සෙන්ස් එකයි. අවිද්‍යාව කියලා කියන්නේ මට යමක් කළ හැකියි කියන උමරොන්නම් ගැටලුව. ඒක මම කරමි, ඒක මම කරනවා, ඒකෙන් හොදක් වෙනවා කියලා මම ජස්ටිෆයි කරගන්නවා. ඊට පස්සේ බුදුන් අවබෝධය අපි බලනවා. නිසා විචවච්ච සංකාර කියලා කියන්නේ ඒ කියන්නේ අහක නිකන් ගලන ගඟට අත දාලා ගමනුත් ඇඟටම ආගෙන ගඟක් කලබල. ඊට යන අනාකූලතාවට යන්නදලා බලන්නේ බැරි කම තමයි අවිද්‍යාව කියන්නේ. මේ යන්නේ හොඳම ක්‍රමේ නම් දැන් යන්නේ මොකටද ඔකට ලුණු දාන්නේ මොකට දාන්නේ උම්මලකට දාන්නේ උම්මලකට ලුණු දාන්නේ මේක අර්ථවත්න්නේ කියන විදිහට කන්න පුළුවන් නම් එච්චර රසවත් දෙයක් එච්චර හොඳ සෞඛ්‍ය සම්පන්න දෙයක් ලෝකෙම නැහැ මේවා ප්‍රොසෙස් කරන්න කරන්න කංශ කාසිනු දෙන්නේ කියලා ප්‍රොසෙස් කරන්න කරන්න කරන්න ඒක විකෘති වෙනවා ඉතින් ස්වභාවය තමයි හොඳම දේ මේක බුදුහාමුදුරුවෝ පළයල කලයකට කියලා කවුරුත් අම්බලගෙන බතක් කාලා. නැත්නම් වෙලා තින්දක් හැගෙන හිටපළ ඔය කියන්නේ උඹ ගැන මෛත්‍රී කරන්න උඹට ක්‍රමයක් නැහැ කියලා බුදුහාමුදුර අපිට කියලා දීලා තියෙනවා. ඒ නිසා පින්නපාද ගිහිල්ලා හම් වෙන බතක තියෙන රස ඕගොල්ලෝ දන්නවනම් කවදාවත් මේ විදිහට සංඝයාට ගෙනල්ලා දෙන්න එකක් නෑ කන්නේ. එළියට ගියාට පස්සේ මේ හම් වෙන මේ මේ මොන මල දාන්නේ හරි ගමන්නේ. එච්චර රස නැහැ මොකක්වත්. හොඳටම මම දැක්කේ ගුරුම ඉන්න කාලේ ගුරුම අපි පිට්නික් විතර යන උදේ පාන්දර ඉතින් හැම කෙනාම ඇවිල්ලා මොනවා හරි කැලලක් දානවා. මොනවා හරි කියන්නේ මිනිස්සු හරි දුප්පත්. ඉතින් ඔකට ඒ ලෝක බස් මාන්ත මන මන මොකක් නැහැ. හැබැයි ඒ අපි යන කක්කේ නෑ ඒ ලෝක විතරක් දෙන්නේ. ඉතින් මිනිස්සු මොනවා හරි බත් ටිකක් හරි. ඉතින් මොනවා හරි ගණන් දානවා බෑනේ. ඉතින් අර ගෙනල්ලා මේ කොන්ක්‍රීට් අන්න වගේ 3 1 2 3 කොන්ක්‍රීට් එක මිච්චර ගාලා ගහගුවම හැන්ද වෙනකන් ඉතරයි අය මේක මේ කොලෙස්ටරෝල් කොච්චරද කාබෝහයිඩ්‍රේට් කොච්චරද මේ හැම ලේබල් එක මේ ගහන්න එපා මේ නියුට්‍රිෂන් කන්ඩිෂන් එක කන්ටෙන්ට් එක තියෙනවා ආරකේ මොකක්ද දන්නේ මොනවද දන්නේ පොට්ටෙට තියෙන්නේ එච්චර හොඳ කම්බිනේෂන් එකක් ඇත්තට මේක බුදුන් චිත්තවල මොකක්ද කරන්නේ ඈ අමල ගෙහෙවිගේ පොලිදල තරයකට හදලා දෙනවා ඒකත් වෙන්න ඕනේ මේක උපවාස වෙන්නත් ඕනේ බඩ බඩ වරක නොකන බීට පානක ලොකු මේ එක රිලැක්ස් එකක් රිලැක්සේෂන් එකක් මේක නොදී අනිවාර්යයෙන් මේක පොරොමයි කියලා කියන්නේ අපේ මොකද්ද හිතේ තියෙන ප්‍රෝග්‍රෑම් එක. අනිත් හතරවෙනි ප්‍රශ්නේ සරි වියයින් සිංහල මාර්ගවල ලැබීමෙන් සෝවාන් ආදත්පල ලැබීමට අමාරු බවත් සකදාගාමී අනාගාමී ලැබීමට අමාරු නැති බවත් පුදුංශය සඳහන් කරන ලදී. ප්‍රකාශ දෙන්නේ කාරණා කරුණාවෙන් පැහැදිලි කර දෙනෙමින් පැහැදිලි කරනමින් ඉල්ලමි. ඒ කියන්නේ මේ මේ පළවෙනිම තියෙන සංයෝජන ධර්ම තුන මේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරමාස බොහෝමත්ම මේ කොටිම අර පෘථග්ජන භූමියෙන් කඩලා මේ ඊගාව ආර්ය භූමිය පිහිටුවන එක හරි ලොකු ආකල්පමය වෙනසක් ඒ වගේම හරියට අර ගුරුත්වාකර්ෂණ තිබුණු දෙයක් ගුරුත්වාකර්ෂණ කඩාගෙන ගිහිල්ලා ගුරුත්වාකර්ෂණ නැති තැනකට ගියා වගේ. ඒකෝට මෙහෙ කරන මොනම ප්ලෑන් එකක්වත් එහෙදි වැඩ කරන්නේ මේක ඔක්කොම වැඩ කරන්නේ ගුරුත්වාකර්ෂණයට යටත් වෙලා. අරහිත වැඩ කරන්නේ නැහැ. ඉතින් ඒ වෙනස මේ ඇස්ට්‍රොනොට් කෙනෙකුට මෙහෙදි උගන්වන්නත් බෑ. ගිහිල්ලාම කරන්න ඕන. අන්න ඒ වගේ එකක් තමයි මේ පළවෙනි එක. ඊට පස්සේ සංයෝජන ධර්ම පහක් එකවර කැඩෙනවා. අරහත් ඵල ඥානෙදී අර රූප රාග රූප රාග මාන උද්දච්ච අවිජ්ජා කියලා එතකොටත් සම්පූර්ණ හැරෑවිල්ලක් වගේ විශාල වෙනසක් වෙනවා. මේක තියරිටිකල් කියන දෙයක් ඔය. සියයට කියලා පෙන්ලා දෙනවා. අනිකුත් අතරමැද පොඩි පොඩි ගෙවා දැමීම් සහ හලා දැමීම් සිද්ධ වෙනවා. ඒක එච්චර අර මුල් තුන සහ අවසාන පහත් එක බලනකොට ලොකු quantitative හරි qualitative හරි වෙනසක් වෙන්නේ නැහැ. ඒ නිසා ඒක බුදු දේශනාවේ සඳහන් කරලා තියෙන්නේ පැවිදි වෙච්ච තැනයි, සෝවාන් වෙච්ච තැනයි, රහත් වෙච්ච තැනයි සාරාණීය ස්ථාන වෙනවා කියන. ජීවිතය අමතක නොවන ස්ථාන බවට පත් වෙනවා. මොකද එතෙන්දී මිනිස්යාගේ ලොකු වෙනසක් ඇති වෙනවා. හිතුම් පැතුම් වලයි මේ හැම පැත්තෙම වෙනසක් ඇති වෙනවා. ඒක නිසා අනික් කෙවුවත් ඒකට ටික ටික හේතු වෙනවා. නමුත් මේවා තමයි අර කඩේ. සම්මාසනේ කවුරුහරි සෝවාන් ඵලයටපත් වුණා දැන් අපි අපි දැන් අපි සම්මාන්තේ ගතගත්තට සෝවාන් ඵලයටපත් වෙච්චා එතකොට ඒ සමානස දැනෙනවද තමන් මොනවා හරි එහෙම ඒක වෙනවා කියලා මේක මොකෙකින්වත් මනින්නත් බැරි මොකකින්වත් දැනෙන්නේ නැති දෙයක් තමයි. ප්‍රශ්නේ අහනකොට තේරෙනවා සාම සුවන්නේලා නැහැ කියලා. නැත්තයි ගහන්නෙත් නැහැ ඔය ප්‍රශ්නේ එන්නෙත් නැහැ. උත්තරේ දෙන්න වෙන්නේ ප්‍රැක්ටිකලිත් නෙවෙයි. දෙන්න වෙන්නේ නිකන් තියරටිකලි අපිට කියන්න වෙන්නේ. අපි තුවාලයක් තිබිලා වෙදකම් කරගෙන කරන යනකොට දැන් මින් එහාට බෙහෙත් දාන්න ඕනේ නැහැ කියලා තේරෙන්න දොස්තර කියන්නේ. එතෙන් දැනගන්න නම් බෙහෙත් දාන්න ඕනයි කියන ડોක්ටර් කියනවා. මේක වේදනාව තියෙන තාක්කල්, රතු මාස තියෙන තාක්කල් දන්නවනේ. නමුත් ඒක වෙලා ගියාට පස්සේ ගන්න දෙවියන් තුවාල දුන්න ඉවරයි. ඒකෙන් බත් පිඟාන දුන්නාට පස්සේ දැන් මගේ බඩගින්න ඉවරයි. ඊට පස්සේ ආයෙ බත් කන්න ඕනේ නැහැ කියන්නේ. වෙනම මීටරයක් ඕනේ නැහැ. බඩගින්න දන්නවනම් බඩගින්නේ නිවුනට පස්සේ ඉවරයි. පිපාසය තියෙනවා මෙතන වතුර තියෙනවා දැන් බීලා දැන් මෙතනින් වතුර බීලා ඇති බෝතලේ තව වතුර තියෙනවා ඇති කියලා කියන්නේ එච්චර තමයි අර තියෙන 10ක් නිවිලා ගියා එහෙම නැතු ඇවිල්ලා මේ දේව දූතෙක් ඇවිල්ලා මෙන්න කියලා අපිට මේ මෙන්න සර්ටිෆිකේට් එක කියලා දෙනවද එහෙම නැත්නම් ඉඳපු ගමන් නිකන් මේ හැබැයි වගේ මොකක් හරි වෙනසක් වෙනවද? නෑ. මාත් නම් හිතේ දැන් තමන්ගේ හිතට ඒක නිකන් අමුතු සැනසීමක් වගේ එහෙම එහෙම වුණ කෙනෙකුට දැනෙනවා. නෑ මං කියන්නේ වතුර බීලි වල ත්‍රිපාතෙන් ඉන්න මනසට වතුර විදුවක් වතුර බෝතලයක්ම දකින්න සතුටක් ඇති වෙනවා. නමුත් මේ මිනිහා බෝතලේ බොන්න නැතුව ඇයි නතර කරන්නේ? ඒක ඊට පස්සේ මනසට කියනකොට මේ තව කඳුලක් බිව්වොත් වෙනස් වෙනවා අනම්මන මොහොතේ මනස යම් දෙයක් තැනකට ආවට පස්සේ අර තියෙන තිබහ ඉවර නම් ඒකට ආයේ වෙන කවුරුත් දෙවන්නේ අවශ්‍ය නෑ. අර තිබුණ තිබහ ඉවරයි. අර තිබුණ තුවාල ඉවරයි. ඒක නිසා ඒක බලන්න ඕන කරලා තියෙන සංසාර දුක පැත්තේ. ඒ තිබුණු දුක ආයෙ ඊට පස්සේ මේ මනසට තියෙන අර දුවන එලවන ගැටි ඉවරයි. 20 මිනිටයක් යනවා. ප්‍රශ්න දෙකකින් කියන්නේ අපි තමයි ඒක කියනවා සත්‍යයෙන් කොහොමද එහෙනම් තමයි අපි ලොකු සාන්තිකේ හොවට පස්සේ කියලා තියෙන්නේ ලොකු සාන්තිකාට ඇවිල්ලා ඒ හරි කටකාර ආහඳු කෙනෙක් හිටිය ලොකු සාන්තිකාගේ ආදරේ ඇවිල්ලා බලුවා ආම්බුනේ ලොකු ආම්බුනේ මම හැමදාම ඇවිදිනවා දැන් උද්වහන්සේලා මේ පැත්ත කරලා කරන කොච්චරද භාවනා කරන කවදාකවත් වචන කතා කරන්නේ නමුත් අසවල්තන එක්කනා කිසිම භාවනාවක් කරන්නේ නැහැ රට ගිනි තියලා තියෙන සෝවන්ලා තියෙනවා රහත් වෙලා තියෙනවා අභිඥා තියෙනවා අරේ මේ තියෙනවා ඉතින් අපි උද්වහන්සලා දැක්කට පස්සේ කොහොමද පිළිපදින්නේ කියලා දැන් ඒවලු ඒ නම නම කියලා නම යම් කිසි කෙනෙක් කියනවනම් ඒ නෑ කියලා හිතාගන්න. ජන සම්පූර්ණ අනිත් පැත්ත කියලා තියෙන්නේ මොකද ඒ තරම්ම ඒක සමහරව අර මේ ඇඩ්වර්ටයිස් කරන ගතිය තියෙනවා. මොකද අපිට කියන්න බෑ ඒක අනිවාර්යයෙන්ම ඩිස්කලිෆිකේෂන් එකක් කියලා. honestly generally genuinely වෙන්නත් ඉඩ තියෙනවා. අපිට ඒ නිකන් අතපුච්ච ගන්න යන්න හොඳ නෑ. ඒවා කවු කියන්නේ නෑ කියන්නේ. ඒකට කියවන්නේ චචක්ක සූත්‍රය. චචක්ක සූත්‍රය. මතක නෑ මට ඒක මේ ඒකේ ලියලා තියෙනවා බුදුදහමසේ කවුරුත් එහෙම කිව්වොත් කොහොමද පිළිපදින්න ඕන කියලා. මේ සෝවාන් කියලා කිව්වොත් සකදාගාමකෝ සනාගාමකෝ කියලා කිව්වොත් පිළිපදින්න ඕනේ ආකාරය මෙහෙමයි කියලා කියලා අන්තිමට කියලා තියෙනවා. මේ පිළිපැදිය යුතු ආකාරය කියලා තියෙන මේ සූත්‍රයේ කියෙව්වොත් ඒ මිනිහ හරියටම උත්තර දෙයි. ඒ නිසා ඒකත් හරියටම විශ්වාස කරන්න එපා. මේක පොඩි ගයිඩ්ලයින් එකක් විතරයි. නිකන් unattended එහෙම නැත්නම් undecided තියෙන එක තමයි වැඩේ හොඳ දෙයක්.